දැක්කා. ඒ අනිත්‍ය දකින්න බුදුදහමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය බාහිර ශාසනෙත් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී. පෙර නොයසූ විරු ධර්මයක නුවණැස පහළ වුණා. නැනස පහළ වුණා. ආලෝකයේ පහළ වුණා. එතකොට අනිත්‍ය අවබෝධ කළා.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 මේ වෙන ගෙදරක් කියලා. අම්මයි තාත්තයි එළියට බහිනකම පොඩි හාමුදුරු පිළිගත්තේ නැහැ මේ ආගේ ගෙදර කියලා. ඇවිල්ලා කතා කරලා අහලත් බලලා තමයි සම්පූර්ණම පොඩි හාමුදුරු පිළිගත්තේ මේ පරණ ගෙදරම තමයි කියලා. ඇයි? අවුරුදු 5ක්ම එයා ජීවත් වුණේ එයා එනකොට තිබුණ ගෙදරත් එක්ක.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 අනිත්‍ය සංඥාව ලබා ගන්න නම් අපිට නිකම්ම අනිත්‍ය සංඥාව ලබා ගන්න බෑ. අපිට සිද්ධ වෙනවා මේ වැරදි දැකීම පෙන්නන දර්ශනයේ අනිත් පැත්තට බලන්න. අනිත් පැත්තට බලන්න කියලා කියන්නේ නিত্য බවට හම්බෙන හැමතැනම තියෙන යථාර්ථය දකින්න සිද්ධ වෙනවා. යථාර්ථයේ දකින සිද්ධියක් තුළ අපිට රූපයේ අනිත්‍ය නම් කතා කරන්න යන්නේ.